මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරි මුදලි නායක සෝමරත්න අද දෙවන දවසේත් දවස පුරාම ආරච්චිලාලගේ නිවසේ එනම් ආරච්චි වලව භූමියේදී ගමේ ගැමි ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. උත්සවයට සහභාගී වන සැමට විශේෂයෙන් පිළියෙල කළ අවුරුදු කැවුම් පොකිස් මුං අතිරස අග්ගලා අලුවා කිරිබත් කෙසෙල්ලාගෙන් සංග්‍රහ සිදුවන අතර විවිධ අවුරුදු ක්‍රීඩා තරඟ සඳහා ඉදිරිපත් වන අය පෙළ ගැස්වීම ආරච්චිලාලගේ මූලිකත්වයෙන් සිදුවෙනවා. ඒ කටයුතු වලට සහාය දීමට වෙදරාලාමේ ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටින අතර උත්සවයේ මූලික වැඩ කටයුතු මෙතෙන් පටන්. ආයිබෝවන් අද අපි මුවන් පැලස්සේ අවුරුදු උත්සවයේ දෙවන දවසේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නයි දැන් සූදානම් වෙන්නේ. ආ අපි කවුරුත් එදා පාර පවත්වන අවුරුදු උත්සවයට ආණ්ඩුවේ මායජන්ත උන්නාන්සේ සහභාගී වෙන බවට දැනටමත් දැනුම් දීමක් ඇති නිසා වැලනකඩී අවුරුදු ක්‍රීඩාවලට සහභාගී වෙන්න සෙනග කන්දරාවක් එන්න පටන්ගෙන තියෙනවා. මම අපේ ආරක්කිල වෙනුවෙන් සියලු දෙනාම ආදරෙන් පිළිගන්නා බව දැනුම් දෙන්න සතුටුයි. අද මේ උත්සවයට සහභාගී වෙන හැම දිනාටම අපේ මුවන් පැලස්සේ කිතුල් පැණි, කිතුල් අකුරු, මී පැණි මිශ්‍ර කැවිලි වර්ග, කොණ්ඩා කැවුම්, වලලු කැවුම්, පැණි කැවුම්, අතිරස අග්ගලා අලු ආදීන් සග්‍රහ බුද්ධි විඳින ලෙසටත් ඉල්ලා හිටිනවා. අපිට පේනනවා පුංචි දුවාල පුතාලා අලුත් ඇඳුම් පාට පාට ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා ඉන්නවා. අලුත් ඇඳුම් බොහොම සුවඳයි, බොහොම සුවඳයි. එරබදු මල් කියනකොට මට මතක් වෙනවා මේ ඒ වගේ පාට තියෙන ගවුමක් ඇඳගෙන ඉන්න පුංචි දුවක් කියන්න බලන්න මේ පුංචි දුව මේ මොනවා හරි ගීතයක් හරි නැත්නම් කවියක් හරි එරබදු මල් මුට්ටු මුට්ටු අවුරුද්දත් කිට්ටු කිට්ටු කිරිකුරහන් පිට්ටු පිට්ටු අවුරුදු පැණි පිට්ටු අපූරුයි දුවේ අපූරුයි කාජු මල් අඹ මල් මී මොර මල් හැමතැනම සුවඳයි හැමතැනම සුවඳයි ඔව් අවුරුදු කලෙලිය අවුරුදු සුවඳ මැදින් මුවන් පැලස්සේ දෙවන දවසේ අවුරුදු තරඟ ආරම්භ කිරීමටයි දැන් අපි මේ සූදානම් වෙන්නේ දුවන පනින ක්‍රීඩා තරගවලට පෙනී සිටින අය කරුණා කරලා සභාවේ පිට්ටනියට යන්න. එතකොට සියලුම නැටුම් ගැයුම් වැයුම් රැඟුම් කට්ටිය වලව්වේ නතර වෙලා දැන් මේ තරගවලට සූදානම් වෙනවා හොඳයි. හොඳයි. මුවන් පැලස්සේ අවුරුදු උත්සවයේ දෙවන දවසේ මේ තරගවල විස්තර ප්‍රචාරය කරන්න මම බාර දෙනවා අපේ තරුණ මහත්මියකට. Ah. Ah. Ah. <coughs> මේ අපි මේ සහභාගී වෙන අවුරුදු උත්සවයේ මුවන් පැලස්සේ අවුරුදු ගායනා තරඟවලට ඉදිරිපත් කරන අයගේ නම් ලැයිස්තුව මම ඉදිරිපත් කරන්න දැන් සූදානම් වෙන්නේ හොඳට අහගෙන ඉන්න මම මේ නම් ටික කියවන්නම් ඈ උඩයාරගේ පොඩ්ඩි මහවලව්වේ රන්ගෙතනා නිකතන්නේ බිසෝමෙනිකා මහරාලගේ උක්කුමෙනිකා ඉන්නව නේද මේ කට්ටිය? තකදොන් හෙවත් තකදොන් අප්පු ඉන්නවද? වෙඩික්කාරයා බණ්ඩිරාල නන්දෝරිස් කරත්තයා හෙවත් මාටින් හරක් වෙදරාල මහරාලගේ කොයිනි කච්චකඩුගේ මල් බාලයා මේ අය කවි සින්දු ඔන්ජිලිවාරම් වන්නම් රබන් පද තරඟ වලට දැන් සූදානම් වෙන්න හොඳයි ඈ අද මුවන් පැලස්සේ අවුරුදු උත්සවයට අපේ ආරාධනාව පිළිගෙන මෙහි පැමිණ සිටින වේරගන්තොට පුංචි ඉස්කෝලේ ලොකු මහත්තයාත් එම ඉස්කෝලේම ගුරුතුමියක් වන වල්ලි අම්මා පිංචි මණිකේත් අපි සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා බව උත්සව සභාවයට මා දන්වා දෙනවා. කොළඹ ඒජන්තුන්නාසෙත් එනවා නේද? කතාව අද නෙමෙයි. ආ ඒ කියන්නේ තෑගි දෙන දවසට වෙන්නේ නැති නේද? මිනිස්සු රැවටිලා ඒ ඒ උනා. අද එනවා කියලා කිව්වේ. මව්වරුනි පියවරුනි අද දවසේ මුවන් පැලස්සේ අවුරුදු ක්‍රීඩා තරඟ සභාව පිට්ඨනියේ පැවැත්වෙන අතර අවුරුදු සංග්‍රහය සහ නැටුම් ගැයුම් වැයුම් තරඟ මේ ආරච්චි වලව භූමියේ දැන් පැවැත්වෙනවා. අද මේ උත්සවයට විශේෂයෙන් සහභාගී වන වේර ගන්තොට පුංචි පාසලේ විදුහල්පතිතුමාට මා දැන් ආරාධනය කර සිටිනවා මේ මුවන් පැලස්සේ අවුරුදු උත්සවය ගැන වචන ස්වල්පයක් කතා කරන ලෙසට හැම දිනාම හොඳ අත්වල සන්නාදයක් දීලා ගරු විදුහල්පතිතුමා පිළිගන්නා ලෙසමා ඉල්ලා ගුවන් පැලස්සේ අවුරුදු උත්සවයට ඉතා උනන්දුවෙන් සහභාගී වන මව්වරුනි පියවරුනි සහෝදර සහෝදරියනි මට අද හරි සන්තෝසයි. මේ උත්සව භූමියට පැමිණීමත් සමගම ආදරයෙන් පිළිගෙන අවුරුදු කැවිලි පෙවිලි වලින් සංග්‍රහ කළා. මම පැලැස්සේම කිතුල් පැණි, හකුරු, මී පැණි, තල, උඳු, මුං මේ වැනි දේ යොදාගෙන අපූරු තල කැවු, මුං කැවු මීපැණි අග්ගල වලලු කැව් අතිරස අවුරුදු සුවඳ විහිදෙන මුවන් පැලස්සේම කැවිලි පෙවිලි ලොකු කුඩා හැම දිනාටම කරන මේ සංග්‍රහය අතිශයින්ම ප්‍රණීතයි ප්‍රශංසනීයයි විශේෂයෙන්ම මුවන්පැලැත්ත ගමේ ප්‍රධානියා වන කීරාල ආරච්චිතුමාගේ මූලිකත්වයෙන් සිදුවන මේ අවුරුදු උත්සවයට <coughs> ආණ්ඩුවේ මහ ඒජන්ත උතුමා සහභාගී වන බවට ආරංචි. ඒ කාරණයත් මුවන්පැලැත්තට ලොකු ගරුනම්බුවක්. <coughs> මුවන්පැලැත්ත ගමේ හැම ගයක්ම ගමෙන්ම ලබාගත්තු මපුළු පස්සා කිරිමැටි වර්ණාලේපෙන් ආලේප කරලා හරිම ලස්සනයි. මුවන් පැලස්ස උත්සව භූමියට ඇතුල් වන ස්ථානයේ වලව්ව දොරටුවේ ඉදිකල ඉලුක්මාන අවුරුදු තොරණ <laughs> මා මගේ ජීවිත කාලේ දැකපු එකම විස්මිත තොරණ. ආවත් දැක්කද අර පෙන්නේ. <laughs> කැලෑවේ වැඩකට නැති ලුක්මාන වලින් කොහොමද තමුන්නාන්සේලා මේ අපූරු තොරණ හැදුවේ? ඕ <laughs> අපේ රටේ වෙන පළාත්වල නැති අමුතු දේශීය කලා සම්ප්‍රදායක් මේ මුවන් පැලස්සේ තියෙන ආකාරය ඒකනේ මෑණිවරුනි පියවරුනි සහෝදර සහෝදරියනි අර ගීසින්දු තරග පවත්වන අතුමඩුව ඒ අතුමඩුවක් කියන්ට බෑ ඒක ඒ තරමටම ලස්සනයි අර බලන්ට මඩුව වටේට ලොකු කුඩා මට්ටම් වලට එල්ලලා තියෙන ගොක්කොල ගිරව් ගොක්කොල ගිරව් ශ්‍රීලංකට <laughs> සෙල වෙනවා ඇත්තටම ඇත්ත ගිරව් වගේ උන් ඇවිල්ලා මඩුව වට කරලා වගේ අර අර බලන්න කොච්චර ලස්සනද අනේ ඇත්තටම මම මේ ගොක්කොල ගිරා කලාව මුළු රටටම පෙන්වන්නට ඇත්තම් කියලා හිතෙනවා ඕමාරියා ඕමාරියා මොන් පැලස්සේ අයගේ දස්කම් ඔය ඇවිල්ලා මේ මුවන් පැලැස්සේ ඇසෙන අවුරුදු වෙඩි මොනවද? හිතන්න පුළුවන්ද? තේරුම උණ බට වලින් හදාගත්තු වෙඩි. ලොකු වෙඩිල්ලේ ඉඳලා කුඩාම වෙඩිල්ල දක්වා මුවන් පැලැස්සේ ඇහින්නේ උණ බට සිදුරු වෙඩි. උණ බට සිදුරු වෙඩි. මුවන් පැලැස්සට අමුතුම අමුතු වෙඩි කලාවක්. තමුන්නාසේලාට මං එක රහසක් කියන්ටද? මොකද්ද රහස? මේ මුවන් පැලස්ස ගමේ දරුවෝ මගේ ඉස්කෝලේටත් එනවා වේලා පහෙන් අවදි වෙලා හැතැම්ම පහක් හයක් සමහර විට ඊටත් වඩා දුර ගෙවාගෙන පයින්ම මේ දරුවෝ මගේ ඉස්කෝලේට එන්නේ මේ අය හරි විරෝධාරයි හරි නිරෝගී මොන දවසක හරි දිවිමේ තරගයක් තිබ්බොත් හැමදාම එක දෙක මේ මුවන් පැලැස්සේ. හරිම පුදුමයි මේ මුවන් පැලැස්ස. මේ මුවන් පැලැස්සේ සේරම වතු ගෙවතු ගම්බිරිස් කුරුඳු පුවක් කෝපි කොකෝවා වගාවලින් පිරිලා එක වත්තක් කැලෑ වෙලා පාළු වෙලා මන් දැක්කේ නෑ එහෙනම් එහෙනම් අපි නගරයේ අය ඉඟුරු කහ මිරිස් බටු වම් බටු අල බතල එලවලු ගන්නේ පොලෙන් මුවන් පැලස්ස ගමේ හැම ගෙවත්තකම එලවලු ඒ විතරක් නෙවෙයි පළතුරුත් පිරিলা මේ අය ඒ මොහොතේම ගෙවත් එලවලු පළතුරු කෑමට ගන්නවා අපි නගරේ වැඩි දෙනා පොලෙන් ගෙනත් බාගිට නරක් වෙන එළවලු පළතුරු කෑමට ගන්නවා ආව් ආව් ආව් මෙහෙම බලාපුවාම මුවන් පැලැස්ස කියන්නේ ලංකාවේ හරිම පුදුම ගමක් පුදුම ගමක් කිසි දෙයකින් අඩුපාඩුවක් නැති නිදහසේ නිදහස් නිවහල් දේශීය අභිමානයක් තියෙන ප්‍රෞඩ ගම්මානයක් ආ මගේ වෙයි කියලා ඒව හැම තමයි මම විශ්වාස කරනවා මෙහෙම බලනකොට මේ මුවන් පැලැස්සට එක දවසක් නෙවෙයි හැමදාම අවුරුදු දවස් 365ේම අවුරුදු කියලා අවුරුදු සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි. හරි හරි. ඊටා වටිනා කතාවක් පැවතු ගරු විදුහල්පති තුමාට අපේ මුවන් පැලස්ස අවුරුදු සංවිධානය වෙනුවෙන් ගෞරවාදර ස්තුතිය මෙයින් පිරිනමා සිටිනවා. හරි. ඒත් එක්කම අද අවුරුදු ගීත ගායනා තරඟයට ඒකල ගායනයක් ඉදිරිපත් කරන්න දැන් සූදානම් වෙනවා උඩයාරගේ පොඩ්ඩි සමග නන්දෝරිස් ඉහළ වෙලෙන් එන කිරි කැටි නෑනේ පහළ වෙලෙන් යන කුරු කුතු නෑනේ අද්දර මුල්ලේ බත්තික කාලා පොල් ටික ගාලා දීපන්නේනේ අයන්දි කීවාට නම් මට එයනම් අනේ බෑ අපොච්චිය මග බල බල ඉන්නේ ඒ නිසා මට නම් බෑ අමනාප නොවෙන්න අයන්දි පැලේ වතුර නැත බොන්නට නෑනේ ලබු කැටයත් වේලිලාය නෑනේ අද්දර මුල්ලේ බට්ටික කාලා කුඹු කෙලින් දෙන්දිය ගෙනෙන්නේ අයියන්දී කීවාට මට නම් එය නම් කරන්ට බෑ අප පුච්චියා මග බල බල ඉන්නේ මට නම් කරන්ට බෑ අමනාප නොවෙන්නයි යන්දී මේ විශාල අත්පොල් සන්නාදයෙන් පෙනී යන්නේ මේ දෙදෙනාගේ ගායනා ඉතාමත් මිහිරි වූ බවයි දැන් අපේ වෙදරාළ මාමා මේ උත්සව සභාවට ඇවිල්ලා ඉන්නවා මීළඟට විස්තර ප්‍රචාරය කරන්න මම ආරාධනා කරනවා අපේ මාමට වෙද මාමට එන්න වෙද ආ ඔව් අපේ ඖෂධහාමි පුතා බොහොම දක්ෂාකාරයට අද අවුරුදු තරග විස්තර ප්‍රචාරය කළා. ඒ සඳහා ඉදිරිපත් වීම ගැන අපි ඖෂධහාමි පුතාට ස්තුති කරනවා. මව්වරුනි පියවරුනි මීළඟට තියෙන්නේ අපූර්ව තරගයක්. මේක නම් මේ මුවන් පැලස්සේ අවුරුදු තරගයකදී පළමු වරට කරන තරගයක්. තේරුම් ගන්න ඕන තරගයක්. මොකක්ද දන්නවද මේ තරගේ? මේක මේ ගමේ ගැටිසියන්ගේ තරගයක්. ආව් ආව් මේ තරගට නම දාලා තියෙන්නේ ගැටිසියන්ගේ ඉගිබිගි තරගය කියලා. හිතා ගන්නත් අමාරු තරගයක් නේද? මුවන් පැලස්සේ අය කරන්නන් වාලේ දේවල් කරන්නේ නැහැ. ඒගොල්ලෝ අලුත්ම දෙයක් ඉස් ඉස්සෙල්ලාම කරනවා. මේ ඉඟි බිඟි තරගයත් අනේම තරගයක් වෙන්න පුළුවන්. මේ තරගයට ඉදිරිපත් වෙන ගැටිස්යන්ගේ නම් ලැයිස්තුවක් මට මේ දැන් ලැබුණා. ඒ නම් මෙන්න මේමයි. බිනරි බිනර මලි පම්මලි Uh, එතකොට කොයිනි නාමලි uh, ඕලුමලි උපුලි uh, එතකොට කැකුලි සපුමලි එතකොට රන් එතන තව කොමලි කුසලි සීලි මම විශ්වාස කරනවා මේ අවුරුදු තරඟ ඉසව්වත් ඉතාමත් ආදර්ශවත් තරගයක් වේවි කියලා. නමුත් මේ ඉංගිබිංගි තරගයට කලින් අපි විශේෂ ආරාධනයකට ඉඩ දෙනවා. හොඳයි. දැන් ඊළඟට අපි විශේෂ ආරාධනයක් කරනවා අපේ මුවන් පැලස්සේ අවුරුදු උත්සවය ගැන යම් වචන සුවල්පයක් කතා කරන ලෙස වල්ලි අම්මා පිංචි මැණිකේ ගුරු මෑණියන්ට අවුරුදු උත්සවයේ ගරු සංවිධායකතුමනි මුවන් පැලස්සේ මව්වරුනි පියවරුනි මිත්‍රවරුනි අද දවස මේ මුවන් පැලස්ස ගම්මානයට හරිම ඓතිහාසික දවසක් ඒ මන්ද කියනවා නම් මම වෙන කොහේදිවත් නොදුටු තරම් අවුරුදු කලෙලියක් මේ මුවන් පැලස්ස ගම්මානයේ පෙනෙනවා මේ සැරසිලි තොරන් සියල්ලම මුවන් පැලැස්සිය අයගේමයි. ගොක්කොළ ඉලුක් මානාවලින් ගස් කොළන්වල ශාකවලින් කරලා තියෙන සැරසිලි කාගේවත් කොපි කරපු ඒවා නෙවෙයි. මට පේනවා අර එක පැත්තකින් උත්සව භූමියට ඇතුල් වෙන තැන වලව්වේ දොරටුව ළඟ. උන්චි මුවරංචුවක් එක පෙළට දුවන ආකාරය. ඒවා කඩදාසි වලින් පිදුරු වලින් හදලා තියෙනවා. මේ මුවන් පැලස්ස ගමේ අවුරුදු උත්සවයේ ඒ වගේ කලා නිර්මාණ වලින් වඩාත්ම ලස්සන වෙලා. මට නම් හිතන්නවත් අමාරුයි. මේවා කොහොමද කළේ කියලා. මේවා දකිනකොට පුරාණ කවි සීපද වගේක් මගේ මතකයටත් එනවා. යෝ රංචු රංචු දුටිම් මේ ලෙසමින් පෙර නොදුටිම් මුවන් පැලසන්සි අදාපු මෝරංචු වාගේ ගිරා රංචු රංචු දුටිම් මේ ලෙසමින් පෙර නොදුටිම් මුවන් පැලැස්සේ ගොක්කුල විරාරංචු වාගේ ඔන් චිලි චිලි චිල්ල දුටිම් මින් පෙර කිසිදා නොදුටිම් මුවන් පැලැස්සේ ඔන් චිලි පදින ලඳුන් වාගේ දොන්ත දොන්ත දොන්ත දුටිම් මින් පෙර කිසිදා නොදුටිම් මුවන් පැලස් සීලසන රබන් සුරල් වාගේ අම්මේ තාත්තේ ප්‍රිය සහෝදරය සහෝදරිය මම ගුරුවරියක් මා දැන් කියාපු කවිවල බොරු වර්ණනාවක් නැහැ අතිශයෝක්තියක් මුසාවාදයක් නැහැ. මේ උත්සව සභාවේ සංග්‍රහ සත්කාර ගත්තත් කනට ඇහෙන මේ වචන ඇමතුම් ගත්තත් ඇහැට පෙනෙන ලස්සන සිනා මුහුණු ජනතාව ගත්තත් මට මගේ කවි ගායනයෙන් කියන්න වෙන්නේ මින් පෙර කිසිදා නොදුටිම් මුවන් පැලසුන්සේ වාගේ ඔන්න ඔය කියමන විතරමයි. එච්චරකටම තමුන්නාන්සලාගේ අවුරුදු උත්සවය සාර්ථක ආදර්ශමත් රටටම ආඩම්බර අවුරුදු උත්සවයක්. අවුරුදු උත්සවය කියන්නේ අප රටේ සිංහල Hindu බහුතර ජනතාවකගේ අභිමානවත් වූ උදාරවත් වූ ජාතික උත්සවයක්. එම උත්සවයේ ගරු නම්බුව සුරකිමින් මුවන් පැලැස්සේ ගොවි ජනතාව බොහෝම කල්පනාකාරීව අද දින පවත්වන මේ අවුරුදු උත්සවයට ප්‍රශංසා කරමින් මගේ වචන ස්වල්පය පොඩි කවි ගීතයකින් මම අවසන් කරනවා අඹ මල් දඹ මල් මොර මල් අවුරුදු අතිරස වනවදුලේ පියාසලාලා පියාසලාලා කුරුල්ලනේ දැන් එන්න හඹාලා අපේ දිහාවේ මුවන් පැලසුන්සේ අවුරුදුදා අවුරුදුදා අවුරුදුදා සොඳුරුදා ජම්බුදොඩම් කජු පෙර දෙලුම් පළතුරු පළබර වනවදුලි පියාසලාලා පියාසලාලා කුරුල්ලනේ දැන් එන්න හඹාලා අපේ දිහාවේ මුවන් පැලසුටි මගේ කවි ගායනය මෙතකින් නිමවයි. තමුන්නාන්සලා හැමෝටම ප්‍රීතිමත් අවුරුදු උදාවක් හොඳයි හොඳයි හොඳයි දැන් කවුරු නිශ්ශබ්දලා අහන්න දැන් අපි මේ අවුරුදු උත්සවයේ වැඩ කටයුතු මෙතනින් સમાપ્ત කරන්නයි අපි මේ සූදානම් වන්නේ දැන් මේ නෑ මෙතනින් විසිරලා යන්න ඉස්සර වෙලා මං හැමෝගෙම හැමතෙම ආරාධනා කරනවා අපේ වලව්වට ගිහිල්ලා මේ කැවිලි පෙවිලි බොහොම ගොඩක් තියෙනවා ඒවා කාලා බීලා සප්පායම් වෙලා මේ මෙතනින් නික්ම යන්න කියලා ඔබ සියලු දෙනාටම ලැබුවා වලුත අවුරුද්ද කිරියෙන් පණියෙන් ඉතිරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි ගුවන් පැලස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලිනායක සෝමරත්න අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිලා විජේරත්න වරකාගුඩ මණිකේ ශීලා පරණමානගේ වෙදරාළ උලපනේ ගුණසේකර බණ්ඩිරාළ සෝමසිරි චන්ද්‍රසේන උක්කුමැණිකේ ප්‍රියන්තනී ගමගේ යහම්පත් ගෝමරි දිල්කා විමර්ශනී හඳුවල සොබනි අනුෂා මොහන්දිගම් සමග ප්‍රභාශ්‍රී සෙනවිරත්න කමල් ගමගේ සහ රෝහණ ශිර්වර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් මුවන් පැලස්ස නිෂ්පාදනය නන්දා ජයමාන Thank you.